හොඳයි සන්නස් දෙවන් සරණයි වහන්සේට සන්නයි අවුණා මේ ඒ කලින් මාත් ඇහුවා වගේ අපි තිතාමත්ම විශාල ධර්ම කරුණු ගොඩක් සහ පැහැත් මේ අපේ ජීවිත සකස් කර ගැනීම අවශ්‍ය කරුණු ගොඩක් ඔබ වහන්සේගෙන් අපි ලබා ගන්නවා මට මේ හැම සාකච්ඡාවකම සහභාගී වෙන්න හම්බුනේ නැහැ නමුත් මේ සහභාගී වෙච්ච ටික සහ YouTube වලින් අහන්න ටික ඉතාමත්ම වැදගත්. සවනස ඒකලා මම මේ මේ ලබන නව වසරත් අපේ සියලුම දෙනාට ඔබ වහන්සේටත් සියලුම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ධර්මානුකූලව සහ සනිසිලදායක වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සන්නස මගේ කෙටි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් මේ වර්තමාන සමාජීය දේශපාලන ආර්ථිකමේ ඔක්කොම ටික ගත්තාම අපේ රටයි ලෝකයයි විශේෂම අපේ රට ගත්තාම ස්වාමීන් වහන්සේ මේ සිද්ධ වෙන විපර්යාස ඔස්සේ අපි කොහොමද රැකෙන්න ඕනේ කියන එක කියන්නේ මමද අපිද කියන සංකල්පය නිතර නිතර මට දැනෙන දෙයක්. ඒ කියන්නේ ඕන දෙයක් උඹලා කරගනින්න නැත්නම් වෙන දෙයක් සිද්ධ වෙන්නේ ඕක තමයි හැටි කියලා අපි සද්දන්තෝ තමන්ගේ ධර්ම මාර්ගේ වඩා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිත් කොහොම හරි හැම දෙයක්ම කමනාවක් හරි අර අරගෙන අපිත් හැදෙන ගමන් සමාජයටත් යමක් කරන්න පුළුවන් කියන කළ යුතුයි කියන හැඟීමකුත් තියෙනවා. ඉතින් එහෙම ගියාම අපේ හිත සැලෙන අවස්ථාව ලෝන් තරම්. ඒ කියන්නේ දැන් අපි ධර්මයේම ගත්තාම ධර්මයටත් තියෙන ගැරහිලි මේක බුදුහාඳුරු කියප දෙයක් නෙමෙයි. භාවනා කරන්නත් ඕනේ. ඒ ඇස්සේ අපි මොකක් හරි ගියාම හැමතැනම කන්න අඳින්න නැහැ. සමාජීයත් එතන අපේ හිත සැන කියන්නේ සැනසille කිසිම දෙයක් කරගන්න බැරි තරමට දරිද්‍රතාවය. ඉතින් මෙහෙම කාලෙක ධර්මයටත් ඉසාම විශාල හානි සිද්ධ වෙන ගරහන, निराගමික ආදී වශයෙන් කියාගෙන තව කොටසක් ඉන්නවා. දැන් දළදා මාලිගාවට ශ්‍රී අවබෝධිට පාවා නිකන් අසභ්‍යෝචනෙන් බනින එහෙම සමාජයක අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ අපි හැසිරෙන්න ඕනේ අපි කොහොමද ඉදිරි අපි සකස් කරගන්න ඕනේ කියන එක පොඩි මම දන්නේ ඒක හරි ප්‍රශ්නයක්ද කියලා මේ ඇත්තටම වර්තමානයේට අවවාදයක් තියෙනවා ගොඩාක් දෙනකොට තියෙන ගැටලුවක් ඕක ඇත්තටම ඔය සම්බන්ධව අපි දේශනා කිහිපයක්ම කළා මේ පසුගිය දවස්වල ඒ අන්තර්ජාලයේත් ඇති සියස රූපවාහිනී මාධ්‍ය ඔස්සේ තමයි ඒක විකාශනය වුනේ. එතකොට මේ දේශන අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාලයට ගිහිල්ලා අහන්නත් පුළුවන්. ඉතින් උත්තරදී ප්‍රධාන වශයෙන්ම අපි දෙපැත්තක් බලන්නට ඕන. දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අපි මුලින් කිව්වා ශාසනය පවත්වනවා කියලා අපිට කරන්න තියෙන්නේ Taman ගුණ නුවණ දියුණු කරමින් අන් අයට ගුණ නුවණ දියුණු කරන්න උදව් කිරීම. ඒ කියන්නේ ආත්මාර්ථය සහ පරාර්ථය. හැබැයි තමන්ගේ ගුණ නුවණ දියුණු වෙන්නේ නැතිනම් අනිත් අයට ගුණ නුවණ දියුණු කරගන්න උදව් කරනවා කියන එක ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ සඳහා නිකන් පොඩි බාහිර සහයක් අපට දෙන්න පුළුවන්. නමුත් හැබෑවට එහි යෙදෙන්න අපට පුළුවන් වෙන්නේ Tamanගේ ගුණ වැඩෙන ප්‍රමාණයට. ඒක ධර්මෙහි පැහැදිලි කරනවා මඩේ වැටිච්ච කෙනෙක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ අපි ගොඩ හිටියොත් තමයි. Tamanum මඩට වැටුනොත් අනිත් කෙනා ගොඩ ගන්නවා කියන එකක් කරන්න පහසු නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ ධර්මාන්තරම ප්‍රතිපත්තියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තදත්තං පරත්තේන බහුනා පිනහාපය කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්ම අර්ථය නැති කරගන්න එපා දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සමාජයේ පරාර්ථය මුලට ගන්න කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය කෙලසා ගන්න එපා මොකද ආත්ම අර්ථය කෙලසගත්තොත් ඒතනත්තර කරන්න පුළුවන් පරාර්ථයක් නැහැ ඒ ගාථාවේ ඊළඟ අර්ධයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන අත්ත දත්ත මභිඥාය සදත්ත පසුතෝසියා. ඒ ආත්ම අර්ථය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. තේරුම් අරගෙන අන්නේ සත් අර්ථය සඳහා උද්‍යෝගිමත් වෙන්න. එතකොට ආත්ම අර්ථය කියලා කියන්නේ මට එකතු කරගෙන ඊට පස්සේ මං අනිත් අය ගැන බලනවා කියන එක නෙමෙයි. මම හැදිලා මම සුවපත් වෙලා මගේ වැඩ ටික කරගෙන මගේ බලාපොරොත්තු ඉටු කරගෙන ඊට පස්සේ තමයි අනිත් අය ගැන බලන්න ඕන කියන ඒ පටු ආකල්පය නෙමෙයි. ආත්ම අර්ථය කියලා කියන්නේ මේ ආත්ම ලාභය නෙමෙයි. අද හුඟක් දෙනා ආත්ම අර්ථය කියලා හඳුන්වාගෙන තියෙන ආත්ම ලාභය. ඒ නිසා තමයි ආත්මාර්ථකාමියා කියන කෙනා බොහොම පල්ලෙහා මට්ටමින් හිතන්නේ. ඒ වචනෙම බොහොම නින්දාසහගත. ඒක ඒ මිනිහා ආත්මාර්ථකාමී. කිව්වහම ඒක බොහොම පහත් දෙයක් හැටියට තමයි අද සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ පහත් මට්ටමේ පුද්ගලයින්ව තමයි ආත්මාර්ථකාමී කියලා හඳුන්වන්නේ අද. නමුත් බුදුදහම තුල ආත්ම අර්ථකාමී කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ තත්වයක්. අද ඒක ඒ පල්ලෙහා මට්ටමකට වැටලා තියෙන්නේ. ඇයිද? අද ආත්ම අර්ථකාමී නෙමේ ආත්ම ලාභකාමී. තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රසාද සුවය පහසුව මේ ටික ලං කරගන්න උත්සාහ කරනවා අනුන්ට මොනවා වුණත් කමක් නැහැ දේශපාලනයට වෙලා තියෙන්නත් ඒක රටේ වර්තමාන ආර්ථික තත්ත්වයට වෙලා තියෙන්නත් ඒක ඒක කොච්චර බරපතල වෙලාද කියනවනම් අධ්‍යාපනය වෛද්‍ය ක්ෂේත්‍රය සහ දැන් ඒක දහම මේ සාසනික ප්‍රතිපදාව තුලටත් දැන් ඒක ඇතුල් වෙලා තියෙනවා ඒ නිසා අනුන්ට මොන වුණත් කමක් නැහැ මගේ වැඩේ කරගත්තොත් එන අන්නේ ආත්ම ලාභය සඳහා ක්‍රියාත්මක වෙන පටු ආකල්ප වලින් පිරිච්ච පුද්ගල පිරිසක් අද සමාජයේ බහුලව වර්ධනය වෙමින් පවතින. ඒතර අනිත් අයත් ඒකට ඒකට පෙළඹෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආත්ම ලාභය නෙමෙයි ආත්ම අර්ථය. කුමක්ද ආත්ම අර්ථය කියන්නේ දැන් ලාභයක් සිද්ධ වෙච්ච පමණට අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ලාභය ඒ ලාභය නිසා අර්ථය කෙලසෙන්න පුළුවන්. තමන් අකුසල් කරගන්න පුළුවන් මෙලව විනාශ වෙන්න පුළුවන් පරලොව විනාශ කරගන්න පුළුවන් දැන් දේවදත්ත හාමුදුරුවන්ට බොහෝ ලාභයන් තිබුණා හැබැයි ඒකෙන් අනර්ථයක් විතරයි කරගත්තේ මහදනසිට පුත්‍රයාට බොහෝ ලාභයන් තිබුණා හැබැයි ඒකෙන් අනර්ථයක් විතරයි කරගත්තේ ඒ නිසා ආත්ම ලාභය anu ආත්මාර්ථය නෙමෙයි ඒ නිසා ආත්ම අර්ථය කියලා කියන්නේ අපි හැමදාමත් සිහිපත් කරන විදිහට අර බුද්ධ අවවාදය සබ්බපාපස්සකරණ කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපන. පාපයෙන් වැළකීම කුසල් දියුණු කිරීම සිත පිරිසිදු කිරීම සිත පිරිසිදු වෙන්නේ දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්ම අවබෝධ කිරීම තුළ. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල තමයි ආත්ම අර්ථය. ඒ සඳහායි ආහාර, ඒ සඳහායි නිවාස, ඒ සඳහායි ආර්ථිකය, ඒ සඳහායි දේශපාලනය. මේ සියල්ල මිනිස්සෙක් හැටියට ගත්තාම ඒ මනස උසස් කරන්න, ඒ මනුෂ්‍යත්වයේ රකින්න, ඒ මනුෂ්‍යයාගේ ආත්ම අර්ථය සඳහා මේ මේ ටික පරිහරණය කරන්න ඕනේ. එතකොට ඕකම තමයි පරාර්ථය. අනුන් තුලත් අනිත් කෙනා පාපයෙන් වළක්වන්න, අනිත් කෙනා කුසලෙහි වර්ධනය කරන්න. අනිත් කෙනාගේ සිත පිරිසුදු කරන්න. ඒ සඳහා අනිත් කෙනාගේ මානසික දුර්වලකම් හඳුනාගෙන ඒන් නැගී සිටින්නට, ಗುಣ හඳුනාගෙන දියුණු කරන්න, ලෝක ධර්මතා අවබෝධ කරන්න, ඒතරත්ත යොමු කරන්න, ඒ සඳහා අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් සකසන්න, ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි හදන්න, ඒ සඳහා අවශ්‍ය ආයතන හදන්න, ඒ සඳහා අවශ්‍ය සංවිධාන හදන්න, ඒ සඳහා අවශ්‍ය පරිපාලනයක් ගොඩනගන්න, ඒ සඳහා සුදුසු පාලකයෝ හදන්න, ඒ සඳහා සුදුසු sannivedana ක්‍රමයක් හදන්න. මේ විදිහට මේ මේ සමස්තය එතකොට ඒ පරාර්ථය සඳහා. එතකොට පරාර්ථය කියන්නේ කුමක්ද කියලා හඳුනා පුළුවන් වෙන්නේ ආත්මාර්ථය හඳුනාගත්තු කෙනෙකුට විතරයි. අද වෙලා තියෙන්නේ ආත්ම අර්ථය වෙනකොට ආත්ම ලාභය ගැන හිතනකොට මම කාලා බීලා ඉන්න එක. එතකොට අනිත් අයට ඛණ්ඩ දෙන එක විතරයි ලොකු දේශටියට දකින්නේ. දැන් අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන්. කන්නේ නැතුව කොහොමද මොකක්වත් කරන්නේ? ඒක තර්කයක් හැටියට හරි. හැබැයි කණ්ඩ ඕනේ ජීවත් වෙන්න කුමක් සඳහාද ජීවත් මේ මේ මේ කියන ගුණාංග දිනු කරන්න මිනිස්සෙක් හැටියට. එතකොට මේ manussත්වයේ නසාගෙන ඒ ಗುಣ නසාගෙන කණ්ඩ හොයනවා ඒ ಗುಣ නසාගෙන පැවැත්ම ගැන හිතනවා ඒ පැවැත්ම වැඩක් නැහැ. ඒ නිසා තමයි දැන් අපි ඊළඟ සාකච්ඡාව හැටියට මාතෘකාව කරගන්නට කල්පනා කළේ අපේ අනුරුද්ධ හඳුරු තමයි ඒක යෝජනා කළේ නැවැත්ම සඳහා පැවැත්ම. එතකොට අපි මේ පවත්වන්නේ නවත්තන්නටයි. එහෙම නැතුව මේක මේ කාගෙන මරාගෙන මේකෙම läගගෙන ඉන්නට සමස්ත ගුණධර්ම විනාශ කරගෙන විමුක්ති මඟ විනාශ කරගෙන ඛණ්ඩ හදන ක්‍රමයක් නෙමෙයි. පැවැත්ම හදාගන්න හදන ක්‍රමයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි අපි මේ පවත්ව ගන්න හදන්නේ මේ සියල්ලක්ම විමුක්තිය සඳහා කියන මෙන්න මේ දැක්ම ඇතුව. ඉතින් දැන් දැන් ඔබතුමා කිව්වා වගේ මේ සමස්තය තුල අපට ඕක එකපාරට ගොඩනගන්න බෑ. අපි කොච්චර මේකට උත්සාහ කළා වුණත් අනිත් අයට මේක ඒත්තු ගන්නන්න පහසු නෑ. බුදු කෙනෙක් බුදු වුණා වුණත් සියලු දෙනාට මේ ආකල්පේ එත්තු ගන්නන්න බෑ. බුදුහාමුදුරන්ටත් පුළුවන්කම තියෙන සාංශාරික වශයෙන් ඇසුරු කරමින් පුහුණු කරගෙන ආපු පිරිස ඊතර කරන්න විතරයි. අනිත් අය ගැන බුදුරජාණන් වහන්සේලාත් කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ බුදු වුණයි කියලා හැම දිනාටම මේක අවබෝධ කරවන්න බෑ. එතකොට ඉතින් අපි වගේ සාමාන්‍ය කෙනෙකුට මේක සියලු දෙනාම අවබෝධ කරගෙන මේ රට හොඳ තත්ත්වයට එන්න ඕන කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියලා අපි කලකිරෙනවා, අපි කඩා වැටෙනවා කියලා කියන්නේ අපේ මනසේ දුර්ගුණ මතුවෙනවා. අපේ ಗುಣ නැසෙනවා. අපි ලෝක ධර්මයේ පිළිබඳ තියෙන අවබෝධය අවබෝධයෙන් අපි පහළ වැටෙනවා. එතකොට අන්න ආත්මාර්ථය කිලිහෙනවා. එතකොට ලෝකෙට හොදක් කරන්න බැහැනේ අනිත් අය විනාශ වෙනවනේ මේගොල්ලෝ හොඳින් ඉන්නේ නැහැනේ කියලා අපි මානසිකව කඩා වැටෙනකොට ආත්ම අර්ථයයි කෙලසෙන්නේ එනිසා අපි අපි ධෛර්යමත් වෙන්න ඕන අපි ශක්තිමත් වෙන්න ඕන ආත්ම අර්ථය රැකගන්න රැකගනිමින් අපි කරුණා මෛත්‍රියෙන් ඕන අනිත් අය ඒ මගට යොමු කරන්නට වෑයම් කරනවා. ඉතින් අපිට අර සත්ව ගතිය නිසා සක්කාය දිට්ඨිය නිසා මමායනය නිසා අපිට පහසු නෑ මේ වැඩේ ඒ මට්ටමින් කරන්න. දැන් අර ඉස්සල්ලා අර චන්ද්‍රානි මහත්මිය සිහිපත් කළා වගේ අපි ළඟ එහෙම ප්‍රශ්නයක් නැහැ වගේ හිතාගෙන හිටියට වැඩ කරන්න ගියාම ඒකට අදාළ අරමුණු මතුවෙනකොට තමයි අපේ ඇතුළ කැළමෙන්න ගන්න. ඒ කැළමෙන්න ගන්නකොට එක්කෝ අපට ඒ වැඩේ අතහරින්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අර කැළඹීමත් එක්කම අපේ දුර්ගුණ මතු කරගෙන අපේ ಗುಣ නසාගෙන ආත්ම අර්ථය කෙලසගෙන තමයි ඊට පස්සේ අපිට පරාර්ථය කරන්න පෙළඹෙන්න සිද්ධ වෙන්නේ. ඔය කවුද ලංකාවේ ඉස්සර හිටපු EW අධිකාරතුමා. එතකොට එතුමා සමාජ ශෝධනය සඳහා විවිධ වැඩසටහන් විශේෂයෙන් අමද්දප ව්‍යාපාරය තුල තරුණ පිරිස් යොදවලා එතුමා ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. එතකොට එතුමා යොදවපු අර තරුණ කණ්ඩායම් තැන් තැන් වල ගිහිල්ලා අනිත් අයට මඟ පෙන්වන්න උපදෙස් දෙන්න එහෙම කරනකොට ඉතින් විවිධ අර්බුද විවිධ ගැෂ්ඨන අවසානයේ එක රැස්වීමක් තියලා තියෙනවා මේ තරුණ පිරිස කැඳවලා මේකේ ප්‍රගතිය සමාලෝචනය කරන්න. එතනදී ඒක තරුණයෙක් කියනවලු මේ අධිකාරම්තුමා මේක මෙහෙම කරන්න නම් පුළුවන් වැඩක් නෙමෙයි. දැන් අපි මේ මේ අපි කරන යහපත් කාර්ය අපි මරාගෙන මැරිලා හරි මේක කරන්න සූදානම් වෙන්න ඕන. කියලා කිව්වා. එතකොට අධිකරම්තුමා කිව්වලු ඉතින් ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මේ සමාජයට යහපතක් කරන්න තමයි දැන් මේ මේවා පටන් ගන්න මේ සංවිධාන හදන්නේ ආරම්භ කරන්නේ. හැබැයි අන්තිමට අපි මරාගෙන මැරෙන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට මේ මොකද දැන් අපි අර සත්භාවයෙන් දේවල් කරන්න හැදුවා වුණාට මේක සමාජගත කරන්න ලේසි නෑ. ඒ සමාජගත කරන්න යනකොට අනිත් අයගේ විරෝධතා, ගස්ටන, හැලහැප්පිලි. එතකොට අනිත් අය ඒක තේරුම් ගන්න. එතකොට සමස්තය යන්නේ පහලට ගසාගෙන අපි විතරක් මේ තනියෙන් වෑයම් කරන උඩහට යන්නේ. ඉතින් මේක සාර්ථක නෑනේ කියලාමයි අපිට හැමතිස්සෙම හිතෙන්නේ. ඉතින් ඇත්තටම සමස්තයක් හැටියට ගත්තාම ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්න ඕන අපි විනාශ නොවි ඉඳිමින් තමයි අපිට තව එක්කෙනෙකුට දෙන්නෙකුට හරි සහාය වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සමස්ත ප්‍රවාහය තුළ අපි විනාශ වුණොත් අපිට බැහැ අනිත් අයට උදව් කරන්න. ඉතින් අද ලංකාවේ ඇතුලේ සිද්ධ වෙන්නේ අනිත් රටවල සිද්ධ වෙන්නේ අනිත් අයගේ දෝෂය දැකලා ඇතුළත කර දැන් බාහිර රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල එක සහනයක් තියෙනවා. එතන නීතිමය ආකෘතියක් තියෙනවා. ඒ නීතිමය ආකෘතියෙන් පිටපණින් නැති තාක්කල් එතන පැවැත්ම යම් පහසුවක් තියෙනවා. පරිපාලනයේ පහසුයි. එතකොට මේ පහසුයි කියලා කියන්නේ මිනිස්සුන්ගේ මනුෂ්‍යකම් දියුණු වෙලා නෙමෙයි. දැන් බටහිර රටවල් වලට යන ඒවා ඇසුරු කරන ගොඩාක් දෙනා වරද්ද ගන්න තැනක් තමයි එතනයි බටහිර ලෝකයේ මිනිස්සුන්ගේ මේ මනුස්සකම් දියුණු වෙලා ඒ සංයමයේ দমনය ඇති වෙලා නෙමෙයි. ඒ එතන තියෙන නීතිගරුක භාවය. නීතියෙන් හිර කරලා. ඒතර නීතිය කියලා කියන්නේ වැරද්ද කළොත් බරපතල දඬුවම් කරනවා. ඔරොත්තු දෙන්නේ නැති දඩ ගන්නවා. ඒතර මෙහෙම වාර කීපයක් කරනකොට මේ මිනිස්සයාට සංවර වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම දැන් අපි හිතමු උසාවියට ගිහිල්ලා නඩුකාරවරයා යමක් කියනකොට එහෙම නැත්නම් අනිත් අනිත් පැත්තෙන් තමන්ගේ හිත රිදෙන යමක් වෙනකොට අපි කෑකෝ ගහන්න යන්නේ නැහනේ කවුරුවා මොකද එතන කෑකෝ ගහලා විරෝධතා දක්වන්න ගියොත් අනිවාර්යෙන් ඉරේ යන්න වෙනවා කියලා තමන් දන්නවා ඒතකොට කොච්චර ඉවසන්න බැරි නොහික්මුණු කෙනෙක් වුණත් එතනදී ඉවසනවා එතනදී ඒක දරා ගන්න. එතනදී කෝප වෙලා කෑකෝ ගහන්න යන්නේ නැහැ. ඒ මොකද එයා දන්නවා මෙතනදී එහෙම කෑකෝ ගහලා බේරෙන්න බෑ. හැබැයි ඒ උසාවියෙන් පිටතදී ඒ දේ සිද්ධ වුණා නම් ගහ ගන්න මරා ගන්න යනවා. ඒ එතනදී තමයි මේ පුද්ගලයාගේ හැබෑ ගතිය මතුවෙන්නේ. අතන අර බරපතල දඬුවම් සහිත නීතිය හැමුවේදී ඒතනත්තා තුල යම්කිසි ශික්ෂණයක් ඇති එතකොට මේ ශික්ෂණය නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනකොට ඇබ්බැහියක් වෙනවා. ඒක પરම්පරා කීපයක් යනකොට ඒක සංස්කෘතියක් බවට පත් වෙනවා. එතකොට බටහිර ලෝකයේ අලුතෙන් නිර්මාණය කරපු රටවල් වල ඒ කියන්නේ පැරණි ජන කණ්ඩායම යටපත් කරලා අලුතෙන් හදාගත්තු සංස්කෘතිය තුල මේ නීතිමය ආකෘතිය තමයි බල ගන්නවලා තියෙන. දැන් ඒක પરම්පරා කීපයක් යනකොට ඒ සංස්කෘතියක් බවට පත් වෙනවා. හැබැයි ඒක ඇතුලේ ඉන්නේ මේ සත්ව ගති තියෙන පුද්ගලයෝම තමයි. ඒගොල්ලන්ගේ අර සත්ව ගති මතුවෙන්න තියෙන ඉඩ කඩ අහුරලා තියෙනවා නීතිය විසින්. සහ අර නීතිගරුක භාවය තුලින් දැන් අපේ රටවල මිනිස්සු සැකසුනේ එහෙම නීතියකට ආකෘතියකට ඇතුළත්ව නෙමෙයි ධර්මය සහ සංස්කෘතිය එතකොට ධර්මය පැවතුනේ මේ ගිහි පැවිදි සම්බන්ධතාවයත් එක්ක. එතකොට මේ බටහිර සම්බන්ධතාවත් එක්කලා මේ මේ කොඳු ගැට පෙළ තමයි කැඩුවේ විනාශ කරන්නේ. එතකොට දැන් අපට අර ධර්මයේ ගැන තිබිච්ච සම්බන්ධය ඒ අන්‍යෝන්‍ය විශ්වාසය ගිහි පැවිදි විශ්වාසයේ ගිලිහිලා ගිහිල්ලා ඊට පස්සේ දැන් ධර්මයටත් නිග්‍රහ කරන මට්ටමක් ඇවිල්ලා දැන් පහුගිය දවස්වල අපි දැක්කා බුදුරජාණන් වහන්සේටත් නිග්‍රහ කරන මට්ටමකට අද සමහරපත් වෙලා තියෙනවා. දැන් මෙතෙක් කල් එහෙම තත්ත්වයක් තිබුණේ නැද්ද? මේ අරගලයෙන් පස්සේ තමයි ඔය අලුත් ප්‍රවණතාවය මතුනේ. ඒතකොට අරගලයෙන් පස්සේ කියලා කියන්නේ අපේ රටේ අයම නෙමෙයි. ඒවා පිටින් ඉඳගෙන මෙහෙවනවා. දැන් මේ බුදුදහම මේ රට ඇතුලේ මෙහෙම තවමත් සුරක්ෂිත වෙලා තියෙන එක ගැන ලොකු අමාරුවක් තියෙනවා බොහෝ දෙනාට. ඒතකොට ඒගොල්ලෝ එක එක ක්‍රමවලින් මේක විනාශ කරන්නට සැලසුම් හදනවා. ඒතකොට මේක ඇතුලේ කැළඹීමක් ඇති වෙනකොට ඒගොල්ලෝ පිට ඉඳලා ඒවට අවශ්‍ය දේවල් සම්පාදනය කරනවා. දැන් මේ වෙනකොට ලංකාවේ ඔය අයිස් කියන මත්ද්‍රව්‍ය වේගෙන් පැතිරෙනවා. ඒතකොට මොකද්ද මේ? කවුද මේවා ගේන්නේ කොහොමද මේක පැතිරෙන්නේ එතකොට මෙතන දුර්වලකම මතුවෙච්ච ගමන් සමස්තය විනාශ කරන්නට අවශ්‍ය සැලසුම් හදෙනවා ඊට පස්සේ ඉතිහාසය වෙනස් කරන්නට කටයුතු කරනවා ධර්මයේ පිළිබඳව තියෙන ගරුත්වය නැති කරන්නට සැලසුම් හදනවා ඊට පස්සේ ආගමික පසුබිම පිළිබඳව ගිහි පැවිදි සම්බන්ධය පිළිබඳව පින්කම් පිළිබඳව අපේ සංස්කෘතිය පිළිබඳව ඒව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් කඩ කරන්නට අර නිරාගමික කණ්ඩායම් මෙහෙවනවා ආවේගශීලී තරුණ කණ්ඩායම් ඒවට මෙහෙවනවා. එතකොට දැන් අපි පහුගිය කාලේ හොඳටම දැක්කනේ මත්පැන් බොන්න වැය කරන ඒවා ගැන සාද පවත්වන්නට වැය කරන මුදල් ගැන ඒවා ගැන මොකුත් කතාවක් නැහැ. මේ හාමුදුරු බුද්ධ පූජාවක් පවත්වන්න එහෙම නැත්නම් සදහවත් දායකයෙක් බුදුහාමුදුරන්ට පූජා කරන දේ තමයි ලොකුවට විවේචනය කරන්නේ. ඒව පුළුවන් අසරණයින්ට පිහිට වෙන්න දෙන්න. ඒවෙන් පුළුවන් මේ නැතිබරි මිනිසුන්ට සලකන්න මෙච්චර මේ රට ආර්ථික වශයෙන් අගාධයකට වැටලා ඉන්න තැන. එතකොට අර මේ මත්පැන් බොන්න වැය කරන ඒවා සාද පවත්වන්නට වැය කරන ඒවා එතකොට තරු පහේ තරු හතේ හෝටල් වල දිනපතාම ආහාර අපතිදාන ඒවා ඒවට මොකුත් කතාවක් නැහැ. ඒවට සැලසුම් හැදෙන්නේ නැහැ. ඒතකොට පැහැදිලිව පේනවා එතන තියෙන්නේ කලමනාකරණයක් පිළිබඳ ඕනෑකමක් නෙමෙයි. තනි කරම අර හැඟීම් අවුස්සලා මේ ගුණාත්මක දෙයට පහර ගැහිීමේ උපාය මාර්ග. ඉතින් ඒකට ඒකට හසු වෙලා තියෙනවා අපේ අපේ ජනතාව කුමක් නිසාද මේක ඇතුලේ දුර්වලකමක් තියෙන නිසා දැන් වික්ෂුන් වහන්සේලාට පහර ගහන්නට උපාය මාර්ග හදනකොට ඒවට අපේ ජනතාව අපේ උපාසක උපාසිකාවන් හසු වෙනවා කුමක් නිසාද වික්ෂුන් වහන්සේලාගේ දුර්වලකම් පෙනෙන නිසා දැන් වික්ෂුන් වහන්සේලාගේ දුර්වලකම් පෙනුනේ නැත්නම් අරගොල්ලෝ උපායශීලීව වික්ෂුන් වහන්සේලා සමග ගස්ඨණය කරන්න උත්සාහ කළාට ඒක පහසු නෑ හැබැයි දැන් ඒක පහසු වෙලා තියෙන්නේ වික්ෂූන්ගේ දුර්වලකම් පේනවා. අන්න ඒ වගේ සංස්කෘතිය තුල ආගම තුල පරිපාලනය තුල ආර්ථිකය තුල මේ හැම එකක් පිළිබඳව ගස්ඨණය කරන්න අද පුළුවන් වෙලා තියෙන. ඒ හැම තැනකම යම් දෙදරීමක් අද තියෙනවා අර දුර්වලතා මතුවීම නිසා. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෝ අන්නේ පිරිස. ඉතින් ඒ සමස්තය දිහා බලලා අපිත් කලබල වුණොත් අපිත් කලකිරුණොත් එහෙම අපිවත් බිලිබාන්නට අපිවත් අනවශ්‍ය විදිහට ආවේගශීලී කරලා ගස්ඨණය කරන්නට ඕනෑම කෙනෙකුට පුළුවන්. දැන් මායයට අපිව පාලනය කරන්නට පුළුවන් වෙන්නේ මායයට අපිව හසු කරගන්නට සාධකයක් තිබුණොත් විතරයි. එතකොට අපිව හසු කරගන්නේ මායя අපේම ක්ලේශයන්ගෙන්. ඒ වගේ තමයි දැන් මේ මාර බලය ක්‍රියාත්මක වෙනකොට ඒ අන්නේ ජාතිකයන්ට හරි අන්නේ ආගමිකයන්ට හරි එහෙම නැත්නම් අන්නේ සංවිධාන වලට හරි මේ ඕනම කෙනෙකුට අපිව විනාශ කරන්න පුළුවන් වෙන්නේ බාහිර කෙනෙකුට අපට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ අපේ දුර්වලකම් මතු වෙනකොටයි. එතකොට මේ අපේ දුර්වලකම් මතු කරගත්තොත් ආත්ම අර්ථයෙන් අපි ගිලිහිලා ආත්මార్థයෙන් ගිලිහිච්ච තැන අපිට අන් අයට සුබ සාධනයක් කරන්න, ඒ අය නිවැරදි මඟකට ගන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. ඉතින් අපි අර මුලින්ම කතා කළේ ධම්මෝහවේ රක්කති ධම්මචාරෙන් කියන කතාවේදී අපි සිහිපත් කළේ ධර්මයේ පිළිබඳ වැරදි වැටහීම් ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි න්‍යාය පටලවා ගැනීම, අනිත් එක තමයි ප්‍රතිපදාවේ තියෙන ගැටලු. දැන් ඔය ඔය ප්‍රශ්නෙමයි වෙලා තියෙන්නේ අද සමාජයට. සමාජය මේ විදිහට ව්‍යාකූල වෙන න්‍යාය මොකක්ද කියලා තේරෙන්නේ මේක පිටින් ඉඳගෙන මේ විදිහට අවුස්සනවා විනාශ කරනවා කියන ඒක අපට පේන්නේ නැහැ. අනිත් පැත්තෙන් මෙතන ප්‍රතිපත්තිමය වශයෙන් පවතින දුර්වලකම්. ඉතින් ওই දෙකෙන්ම මේක අවුල් වෙනවා විනාශ වෙනවා. ඉතින් ඒ ප්‍රවාහයට අපිත් වැටිලා අපේ මනසත් විනාශ කරගත්තොත් අපට කිසිවක්ම කරගන්නට බැරි ඒ නිසා මේ බඳු වාතාවරණයක් තුළ අපි උත්සාහ කරන්න ඕන අපි දක්ෂ වෙන්නට ඕන ලෝකෙට මොන වුණත් කමක් නැහැ මම මගේ වැඩේ කරගෙන ඉන්නවා කියන තැන නෙමෙයි රටට මොකක් වුණත් කමක් නැහැ මම භාවනා කරනවා මම නිවන් දකින්න යනවා කියන කතාව නෙමෙයි රට රැකගන්න නම් සාසනය රැකගන්න නම් මම වැටෙන්න නැතුව ඉන්න ඕනේ ඒ සඳහා මම ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සඳහා මම මානසික වශයෙන් ධෛර්යමත් වෙන්න ඕනේ. මම ඒ සඳහා සති සම්පජඤ්ඤය අවදි කරගන්න ඕනේ. මම ඒ සඳහා වීරවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා අදිෂ්ඨාන පූර්වක වෙන්න ඒ සඳහා මම ਵਿਚාර පූර්වක ඒ සඳහා මම මගේ මනසේ දුර්වලකම් අඩු කරගන්නට. අන්න ඒ මට්ටමින් අපි අවදි වුණොත් තමයි අපිට කරුණා මෛත්‍රියෙන් තව එක්කෙනෙකුට දෙන්නෙකුට හරි යම්කිසි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඉතින් අපි සාමූහිකව කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඉතින් සාමූහිකව කරන්න පහසු නැහැ. මොකද හැමෝම එක මට්ටමේ අවබෝධයකින් නැති නිසා. ඉතින් මේ සාමූහිකව කළ යුතු දේ සාමූහිකව කරගන්න බැරි වෙනකොට ස්වභාවයෙන්ම අපි අධෛර්යමත් වෙනවා. ඒක අපරාධයක් නෙමෙයි. ඒක තමයි අපේ ප්‍රත්‍යඥ ගතිය. හැබැයි අපි ධර්මානුකූලව නැවත නැවත ධෛර්යමත් වෙන්න ඕන. එහෙම නොයටි ආත්ම අර්ථයෙන් ගිලිහෙන්නේ නැතුව ඉන්න. ඇයි? කොච්චර ලොකු පරාර්ථයක් ගැන කටයුතු කරන්න ගිහිල්ලවත් අපි ආත්ම අර්ථයෙන් ගිලිහෙනවා නම් ඒතනත්තාට එතනින් එහාට කළ හැකි පරාර්ථයක් නැති නිසා. සන්නස ගොඩක් මේ අදහස් පිටත් නොකෝ වැඩ කරුණු ටිකක් ටේක් එකේ අනුශාසන අපිට හොඳයි මේ විතර වහන්සේට මතක් කරන්නේ මේ ඇත්තම ආත්මාර්ථය සහ ආත්මලාභී තමත්ම අද තමයි මගේ පළවෙනි උදාහරණය ගන්නෙත් ඒකෙත් මොකද අර වහන්සේ මතක් කරන්නේ අර නීතිය සම්බන්ධයෙන් ඇත්තම මතක් කරනවා ඉතින් අර සොක්‍රටිස් කියන පඬිතුමාගේ කතාව මේ මිනිස්යා ගැන නීතිය සහ ආගමට ඇති බිය හැරෙනකොට මිනිස්යාලු ලෝකයේ සිට ත්‍රිසම්මා සතා කියලා එතුමාගේ කෝට් එකක් මට මතක් වුණා කොහොම හරි ඒක දාලා නැති වෙයි ඔබ හදේ ගොඩාක් පිං සමිනාස ඉතාමත්ම මේ වැදගත් සාකච්ඡාවක් මේ උත්තර ප්‍රකාශයෙන් අපට ලබා දෙන්නේ බොහොම පිං ඔබ වහන්සේට කියලා සරණයි